කෝ බ්‍රාහ්මනෝ කෝ සුමේධෝ කිං සත්තං කිං අභික්ඛනං කාලංගී කා උද්දුමායිකා කෝ දිධාපතෝ කිං සංගවාරං කෝ කුම්මෝ කා අස්සිසුනා කා මංස පේසි කෝ නාගෝතිති වන්දනීය පූජනීය ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි ජයමග රූපවාහිනී නාලිකාව ධර්මදර පිරිසක් සමාජගත කිරීම පිණිස ධර්මදර පිරිසක් සකස් කිරීම පිණිස ආරම්භ කරන ලද වටිනාම කියන ධර්මදේශනා මාලාව සූත්‍ර ධර්ම විවරණය අධර්මය පැතිරීම කියන එක බුදුරජාණන් වහන්සේගේ කාලිඳලාම සිද්ධ වෙන දෙයක්. දවසක් ශාති කියන භික්ෂුව යම්කිසි අදහසකට ආවා විඥානය කියන්නේ භවයෙන් භවයට යන ආත්මයක් කියලා. එකම විඥානයක් භවයෙන් භවයට යනවා කියලා යම්කිසි මිත්‍යා දෘෂ්ටියකට ආවා බුද්ධ කාලේදී සාති කියන භික්ෂුව. ඉතින් එදා ඒ මිත්‍යා දෘෂ්ටිය සමාදම් වෙච්ච සාති කියන භික්ෂුව ඒ අදහසත් එක්කම සම්මා සම්බුදු පියාණන් වහන්සේ ළඟට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා රැගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සාති මෙන්න මෙහෙම කාරණාවක් සමාජගත කරනවා. ඒලයි බුදුරජාණන් වහන්සේ සාතියට ගරහනවා. ගරහල සඳහන් කරන සාති මං කවදද කිව්වේ භවයෙන් භවයට යන විඥානයක් එහෙම නැත්නම් ආත්මයක් කියනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානය කියන්නේ පටිච්ච සමුප්පන්න විඥානයක්. ඒක ඇහැ ඇති කල්හි, රූප ඇති කල්හි, අවිද්‍යා තණ්හා කර්මාදී ඇති කල්හි හේතුන්ට අනුකූලව පහළ වෙන විඥානයක් මිසක් භවයෙන් භවයට යන විඥානයක් ආත්මීය විඥානයක් නොමැති බව පුළුල් වශයෙන් සාති කියන භික්ෂුවට විග්‍රහ කරලා ඒ පරමතය නැත්නම් මේ මිත්‍යා දෘෂ්ටිය ඛණ්ඩණය කරනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කාලේ පරමත කියන ඒවා ගොඩ නැගුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ විසඳුවා. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලක් කාලයක් ගියාට පස්සේ වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලා අකප කැප නැති කාරණා 10ක් අරගෙන ආවා ඒ ඒ කෙනාගේ අභිරුචිය මත ඒ කැපැලති විනයට අනුලොම් නොවන අවිනයක් උනේ කාරණා 10 මේ කාලේ වැඩ වාසය කරපු ගෞරවනීය මහා සංඝරත්නය රහතන් වහන්සේලා ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය ඛණ්ඩණය කළා. ඒ නිසා පින්වත්නි අධර්මය අධර්ම කතා මිත්‍යා දෘෂ්ටි ශාසනයට එකතු කරන්න හදපු එක බුදුරජාණන් වහන්සේ වැඩම වැඩ වාසය කරපු කාලෙත් තිබ්බනම් මේ වර්තමානයේ වෙන දේවල් තියෙනවා කියන එක අහන දෙයක් නෙවෙයි. ලොකුම සංවේගය තමයි අධර්මයක් යම්කිසි කෙනෙක් දේශනා කරද්දී අධර්මයක් යම්කිසි කෙනෙක් සමාජගත කරද්දී ඒක වැළඳ ගන්න පිරිසක් ඉඳීම. එබ වැළඳ ගන්න සමහර අය සාමාන්‍ය පෞල් ජීවිත ගෙවන අය. සමහර අය ධනවත් පෞල් ජීවිත ගෙවන අය. ධනවත් පෞල් වල ජීවත් වෙන අය. සමහර අය ගුරුවරු, සමහර අය වෛද්‍යවරු, සමහර අය ඉංජිනේරුවරු. මේ විවිධ ශාස්ත්‍රවල විවිධ උස් පහත් ભેද තියෙන අය ඇයි අධර්මයට අහු වෙන්නේ? ඇයි අධර්මයේ වැළඳගන්නේ? ඇයි අධර්මයේ ගොදුරක් වෙන්නේ? ඒ ඒ ශාස්ත්‍රවල ඒ ඒ අය සූත්‍ර පිටකය નિවරදිව ගුරු ඇසුරු සහිතව හදාරලා නැතිකම අභිධර්ම පිටකය ගුරු වැසුරු සහිතව හදාරලා නැතිකම. විනය පිටකය ගුරු වැසුරු ඇසුරෙන් ආශ්‍රය කරලා නැතිකම. අධර්මයට හසු වෙන්නේ ධර්මයේ නොදන්න කෙනාමයි. ත්‍රිපිටක ධර්මයේ දන්න කෙනා අටුවා ටීකා සහිතව හදාරපු කෙනා කවරකම දාවකවත් අධර්මයකට අහු වෙන්නේ නැහැ. අධර්මය වැළඳගත්තම ඒක ශාපයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිත්ත කරවිල බීජයක් හරි කොහොම බීජයක් හරි පැලකලොත් තිත්ත කරවිල බීජය හරි තිත්ත කොහොම බීජය නිසා හරි එනවනම් යම් දැල්ලක් දැල්ලක් තිත්තයි නටුවක් එනවනම් නටුවක් තිත්තයි කොළ එනවනම් කොළක් තිත්තයි මල් එනවනම් මලුත් තිත්තයි ගෙඩි එනවනම් ගෙඩිත් තිත්තයි. ඒ ගෙඩිවල ඇතුලේ ඇට තියෙනවා නම් ඒවත් තිත්තයි. අන්න ඒ වගේ කියනවා මිත්‍යා මිත්‍යා දෘෂ්ටික අදහසක් හිතේ බැහැගත්තම ඒ මිත්‍යා දෘෂ්ටික අදහස හිතේ බැහැගත්තම හිතෙන් වැළඳගත්තම එතන ඉඳලා එයා කතා කරන හැම වචනයම මිත්‍යා දෘෂ්ටිකයි. එතන ඉඳලා එයාගේ ජීවිතයේ මෙනෙහි කරන හැම මෙනෙහි කිරීමම මිත්‍යා දෘෂ්ටිය. මොකද මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටික චේතනාවෙන් මිත්‍යා දෘෂ්ටියේ පිහිටලා එදා ඉඳලා ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි එහෙම වෙන්නේ නැතුව නිවැරදි ධර්මය මොකක්ද අධර්මය මොකක්ද කියලා හරියටම තෝර බේර ගන්න පුළුවන් ඥානය ඇති කර ගැනීමට තමයි මේ සූත්‍ර ධර්ම විවරණ ධර්ම දේශනා මාලාව. ඊළඟට මේ ධර්මය දැනගැනීමෙන් විතරක් අපි ජය ලැබුවා වෙන්නේ නැහැ. ධම්මපදයේ තියෙනවා ධර්මස්ත වර්ගයේ ගාතාවක්. න තාවතා ධම්මදරෝ යාවතා බහුබාසති. යම් කිසි කෙනෙක් ධර්මය දැනගත්ත පමණින් ධර්මය ගැන කතා කළ පමණින් ධර්මදරයෙකු නොවේ. යෝච අප්පම්පි සුත්වාන ධම්මං කායේන පස්සති සවේ ධම්ම ධරෝ හෝති යෝ ධම්මං අප්පමජ්ජති යම් කිසි කෙනෙක් මේ උතුම් ධර්මය යම් පමණකට හරි දැනගෙන ඒ දැනගත්ත ධර්මය තමන්ගේ ජීවිතේ පුරුදු පුහුණු කරනවා නම් චතුරාර්ය සත්‍ය යම් මට්ටමකට හරි අවබෝධ කරගන්නට වෙන දරනවා නම් අන්න එයා ධර්මදරයෙක් වෙන්න පුළුවන් කියලා තමයි මේ ධම්මපද ගාථාය බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කියන්නේ අපි මේ ඔබ අපි දෙගොල්ලම මේ සූත්‍ර අභිධර්ම විනය කියන මේවා හැදෑරීම තුලින්ම ධර්මදර වෙන්නේ නැහැ. දැන් බුදු දේශනාවේ තියෙන වික්ත. ඒ කියන්නේ හොඳට ධර්මය හදාරන්න ඕනේ. ඒක වික්ත. විනීත. ඒ ධර්මයේ තුල සංවර වෙන්න ඕනේ. සමහර ඉන්නවා ධර්මදරය අවිනීතයි. මේ වික්තය අවිනීතයි. ධර්මයේ දන්න හැබැයි අවිනීතයි සමහර අය. එහෙම නැත්නම් ධර්මයේ දැනගන්න ඕන වික්තයි විනීතයි. ඒ ධර්මයේ තුල හික්මෙන්න ඕනේ, සම්වර වෙන්න ඕනේ, විනීත කෙනෙක් වෙන්න ඕනේ. කාය වාක් මනෝ සුචරිතේ පිහිටන්න ඕනේ. වික්ත විනීත විශාරද. ඒ අංගුත්තර නිකාය විශාරද කියන වචනේ දීලා තියෙනවා උපාසකයන්ට පංචශීලයේ හරියට පිළිපිටියට පස්සේ. අකණ්ඩ අචිද්‍ර අසබල අකම්මාස විඤ්ඤූප සත්ත්‍ය සමාධි සංවත්තනික අපරාමට්ට කියන අරියකාන්ත සීලය පිළිපිටපු උපාසකයාට කියනවා විශාරද කියලා. පඬිත කියලා කියනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් පත් වෙන්නේ නැහැ කියලා සඳහන් කළා මේ වියක්ත විනීත විශාරද ධර්මදර ශ්‍රාවකයෝ ගොඩ නැගෙනකම්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ වියක්ත කියන්නේ අපි හිතනට වඩා එහාට ගිය ධර්ම ඥානයක් කියන කෙනෙක්. විනීත කියන්නේ දැඩි සම්වරයක් ඉක්මීමක් කියන කෙනෙක්. විශාරද කියන්නේ උතුම් සීලයන්ගේ ගැඹුරින් පිහිටපු අය. ඊළඟ වියත්ත විනීත විශාරද බහුශෘත හොඳට මේ ධර්මයෙන් ගැන බහුශෘතභාවය ධර්මදර කියන්නේ එතකොට ධර්මයෙන් ගැන වියක්තව බහුශෘතව ඒව හැදෑරුවා විතරක් නෙවෙයි ජීවිතේට දාලා ඒ පිළිබඳව යම්කිසි අවබෝධයක් ඇති කරගත්ත කෙනෙක්. එයාට තමයි පුළුවන් මොකද්ද කරන්න? පරමත නසන්න ධර්මයෙන්. දැන් අපි දැකලා තියෙන සමහර අය පරමත නසන්නේ කොහොමද ධර්මයෙන්? දේශ මිශ්‍රිතව. වෛරීව තමයි මේ අධර්මයට කතා කරන්නේ. නින්දා කරමින් තමයි අධර්මයට කතා කරන්නේ. ඇනුම්පද කියමින් තමයි අධර්මයට කතා කරන්නේ. එතකොට අධර්මය දේශනා කරන කෙනා අධර්මය කතා කරන කෙනාට මොකද වෙන්නේ? වෛරය ඇති වෙනවා. පරමත ධර්මයෙන් දුරු කරනවා කියන්නේ ධර්මානුකූලව ධර්මයේ පිහිටලා පරමත ඛණ්ඩණය කරන්න ඕන කියන එක. ඇනුම් පද කියලා, කාප කරලා, තුවන්තුව උඹ උඹ කියලා කතා කරලා මේ විදිහට පහතට දාලා ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ලක්ෂණයක් නෙවෙයි. අපි ප්‍රශ්නයක් විසඳන්න ඕන තවත් ප්‍රශ්නයක් ඇති නොවන විදියට. අංගුත්තර නිකාය චෝදනා කියලා සූත්‍රයක් තියෙනවා. ඒ චෝදනා කියන සූත්‍රයේ සඳහන් කරනවා තවත් කෙනෙකුගේ වරදක් පෙන්වද්දී දේශ හිතින් නෙවෙයි මෛත්‍රී හිතින් ඒකට යන්න ඕන. කළු වචන වලින් නෙවෙයි සෞම්‍ය වචන වලින් ඒකට යන්න ඕන. ඊළඟට අනර්ථ අනර්ථයේ පිහිටලා නෙවෙයි අර්ථ සංවේදී වේකට යන්න ඕන. අර්ථවත් භාවයේ තේරුම් අරගෙන. අසත්‍යයෙන් නෙවෙයි සත්‍යයෙන් මේක විසඳන්න ඕන. ඒ චෝදනාව කරන්න ඕන. මේ විදිහට සඳහන් කරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් પરමතයක් ඛණ්ඩණය කරනවා කියන්නේ එතන මනුෂ්‍යකම තියෙන්න ඕනේ. මනුෂ්‍යත්වයේ තියෙන්න ඕනේ. ඊළඟට එයාට එයාගේ ජීවිතේ හික්මීමක්, ධර්මයේ පිළිබඳ හසල දැනුමක්, ධර්මයේ ජීවිතයට බහා යම් කිසි මට්ටමකට අවබෝධ කරගත්ත ස්වභාවයක්. ඒව තියෙන්න ඕනේ පින්වත්නි. වලිග ගිනිගත්තා වගේ මේ ගිහිල්ලා අරමයි මෙහෙමයි කියලා නින්දා අපහාස කරගෙන පරමත ඛණ්ඩණය කරන්න බෑ. එතකොට අශාසන අර්බුද හට ගන්නවා. අසමගි සංඛ්‍යාව සමගි වෙන විදිහට සමගි සංඛ්‍යාවගේ සමගිය වැඩෙන විදිහට තමයි පරමත ඛණ්ඩණය කරන්න ඕන. ඉතින් මේවා අපි දැනගත්තේ නැත්නම් අපි ওই සමාජ ජාලා ගැන එහෙම දන්නවනේ කොහොමද සමාජ ජාලාවල මුහුණු පොත්වල ওই විවිධ සමාජ ජාලාවල පරමත ඛණ්ඩණය කරන්නේ. ඔවුනොවුන් ඔවුනොවුන්ට නේද? ඔවුනොවුන් ඔවුනොවුන්ට චෝදනා කරගනිමි. හොඳට පේනවා මේ වෛරය බැහැගෙන තියෙනවා යදුන් ගණන් කියලා. එහම වෛරය බැහැගෙනත් කියනවා මේ වෛරෙන් නෙවෙයි කියන්නේ කියලා. මේ බැලුවම් පේන හොඳට මේ අත් මෙවුල මෙවුල තමයි ඒවා ටයිප් කරලා තියෙන්නේ කියලා. ඉතින් අපේ පිළිදු කවදාවත් ඒගොල්ලන්ට වැටෙන්න හොඳ නැහැ. මනුෂ්‍යකමත් ප්‍රඥාවත් හැදිච්චකමත් සුචරිත බවත් ධර්මදර බවත් වික්ත බවත් විනීත බවත් බහුශ්‍රත බවත් මේ ඔක්කොගේම සම්පින්ඩනයක් වෙන්න ඕන අපේ පින්නතු. බුදුරජාණන් වහන්සේට ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් චරිතයක් වෙන්න ඕන අපේ පින්නතු. කොහොමද විසාකාව ගැන කටයුතු කරපු හැටි බුදුරජාණන් වහන්සේ කතා කරපු හැටි කොච්චර අගය කළා කියනවද ධර්මයේ දන්නවා කියලා විතරක් නෙවෙයි ඇයගේ ජීවිතයේ තිබ්බ ඒ මනා සංයමය බහුශ්‍රතභාවය ගැන ඇය කොහොමද ධරේ පිහිටලා ඉන්නේ කොච්චර අගය කළා තියනවද ඉතින් අපිත් ඒක හොඳට අපේ ජීවිතවලට ඔබ අපි කවුරුත් එකතු කරගන්න ඕනේ ඉතින් මේ සූත්‍ර ධර්ම විවරණ කියන්නේ පරමත ඛණ්ඩණයට ඒ වගේම අපේ සූත්‍ර පිළිබඳ ධර්මාබෝධයට ධර්ම ඥාණයට ප්‍රතිපත්තිය බලවත් කරගන්න මේ ජීවිතයේ මේ දුකෙන් ගැලවෙන්න මේ සූත්‍ර ධර්ම විවරණ. අපේ පිළිතුරු දන්නවා දැන් මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ සූත්‍ර 152 තමයි අපි දැන් දේශනා කරමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත් එක්ක ඉස්සරහට යන්නේ. අද අපිට තියෙන 23 වෙනි සූත්‍රය. සූත්‍රයේ නම තමා අපි පිළිතුන් අහලා ඇති මේ සූත්‍රය වම්මික සූත්‍රය. අපි පිළිතුන් අහලා තිබ්බට ගෞරවනීය ස්වාමින්වහන්සේලා විවිධ පැතිකඩොස්සේ මේ කරුණාකාරණා මේ සූත්‍ර වලට එකතු කරන නිසා අටුවාවෙන් ටීකාවෙන් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගේ ආශ්‍රයෙන් ඒ නිසා එක ස්වාමින්වහන්සේ නමක් දේශනා කරන සාරාංශ එකක් වුණාට ඒ සාරාංශයට එකතු කරගන්න විවිධ තැන් වලින් ගන්න කරුණු කාරණා වෙනස් නිසා දේශනා වෙනස්. සාරාංශ එකක් වෙන්න පුළුවන්. අන්තර්ගත එකක් වෙන්න පුළුවන්. නමුත් ඒ අන්තර්ගතයට සූත්‍ර වලින් එකතු කරගන්නව කොටස්, අටුවාවෙන් එකතු කරගන්නවා, ටීකාවෙන් එකතු කරගන්න. එතකොට ඒක තවත් ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරන ධර්ම දේශනා කරනට වෙනස්. සූත්‍ර අන්තර්ගතය හරියටම හරි. හැබැයි ඒකට එකතු කරගත්ත නිවැරදි ධර්මකාරණා වෙනස් වෙන්න පුළුවන් සූත්‍ර වලින්, අටුවා වලින්, ටීකා වලින්. ඉතින් ඒ නිසා අපි සිහිපත් කරනවා මේ දේශනාව හොඳට අහගන්න. මේකත් මේ අපේ ජීවිතය ගැනම දේශනාවක් කළ අවස්ථාව බුදුරජාණන් වහන්සේ. මේකට නිදානයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ වාසය කළා කුමාර කස්සප කියන ස්වාමීන් වහන්සේ නමක්. ඒ කුමාර කස්සප ස්වාමීන් වහන්සේටත් මුල් නම තිබ්බේ කස්සප කියලා. දැන් මහා කාශ්‍යප කියලා අපේ අපි අපි හොඳට දන්න දුතාංගධාරී මහතුරුන් වහන්සේ වගේ මෙහිම කස්සප කියන නම තිබ්බ සාමින්හන්සල ගොඩක් හිටියා. දැන් වර්තමානෙත් එහෙමනේ. ආනන්ද කියන නම තියෙන සාමින්හන්සල ගොඩක් ලංකාවේ ඉන්නවා. විජේ කියන නම තියෙන සාමින්හන්සල ගොඩක් ලංකාවේ ඉන්නවා. ඒ වගේ ධම්මදේව ඊළඟට ධම්ම විහාරී ආදි වශයෙන් විවිධ නම් තියෙන ස්වාමීන් වහන්සේලා එක වගේ නම් තියෙන සම්බන්ධන ගොඩක් ඉන්න ලංකාවේ ලෝකේ. ඉතින් කාශ්‍යප කියන නමත් කස්සප කියන නමත් තිබ්බ ගොඩක් ස්වාමීන් වහන්සේලා ඒ කාලේ හිටියා. ඉතින් අපි බුදුරජාණන් වහන්සේ යම් කිසි අවස්ථාවක අපේ අපේ මේ දේශනාවට මුල් වෙච්ච ස්වාමීන් වහන්සේ ගැන කියලා කස්සපට මෙන්න මේ කාරණාව සිහිපත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරද්දී ස්වාමින් වහන්සේලා විමසනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මොන කස්සපද කියලා. එන ගොඩක් හිටියනේ. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ උනාස හරි පොඩිනේ. කුමාර කස්සපට කියන්න කියලා. ඉතින් ඒ විදිහට කාලය ගෑවෑමෙන් මේ ස්වාමීන් වහන්සේ වැඩිමහල් භාවයට ආවත් ස්වාමීන් වහන්සේලා කතා කරන්නේ කුමාර කස්සප කියලා. ඉතින් මෙන්න මේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ අන්දවණේ වැඩ වාසය කරන කාලේ අන්දවනේ කියන්නේ එතනක් තියෙනවා ඉතින් අටුවාවල සඳහන් කරලා තියෙනවා කාශ්‍යප සම්මා සම්බුද්ධ ශාසනයේත් මේ වනයේට කියලා තියෙන්නේ අන්දවනේ කියලාම තමයි. ඔය අන්දවනේ එක්තරා සිල්ලත් බොහෝම සිල්ලත් ගුණවත් උපාසක මහත්තයෙක් ඔය අන්දවනේ හරහා යම්කිසි ගමනක් යද්දී හොරමුලකට අහු වෙලා ඒ හොරමුල මොකද කරන්නේ? මේ මහා ගුණ ඇති ඒ ආර්ය ආර්ය ශ්‍රාවක උපාසක තැනට ගහලා කලල පොඩි කළ මරනවා. දෙට්ට නම වේදනීයව ආර්යයන් වහන්සේ නමක් ඝාතනය කිරීමේ විපාකයේ වශයෙන් මේ 500 දෙනාම අන්ධ වුණා. හොරු 500. ඉතින් එදා ඉඳලා ඒ අන්ධයෝ ඉන්න කැලේ කියන අර්ථයෙන් අන්ධ වනය කියලා නම වටබැඳුණා. මේක කාශ්‍යප බුද්ධ ශාසනයේදී අන්ධ වනය කියලාම එතකොට සඳහන් කළේ අපේ ශාසනයේදීත් අන්ධ වනය කියලාම සඳහන් කළා. අපි පින්තුන් අහලා දෙන අන්ධ වනයේදී බුදුරජාණන් වහන්සේ දිවාගේ හැරෙන්නට ගියා. ඊළඟට ඔය තියෙන ඔය සංයුත්ත නිකායේ තියෙන්නේ අපේ කවුද ධම්මදින්නාතරණින් වහන්සේ ඊළඟට විවිධ තරණින් වහන්සේලා අන්දවණේට දිවා විහරණයට ගියා භික්ෂුන් වහන්සේලා අන්දවණේට දිවා විහරණයට ගියා කියන ඔන්න ඔය වනේට මේක තිබ්බෙත් ජේතවනාරාමේ පිටුව මෙන්න මේ අන්දවණේ වැඩ වාසය කරද්දී රාත්‍රී කාලයේදී අඤ්‍යතරා දේවතා මුළු පරිසරයේම ආලෝකමත් කරගෙන එක්තරා දෙවි කෙනෙක් ආවා කුමාර කශ්‍යපයන් වහන්සේගේ ඉස්සරහට මේ දිව්‍ය පුත්‍රයා කුමාර කශ්‍යපයන් වහන්සේගේ කාශ්‍යප බුද්ධ ශාසනයේ යාළුවෙක්. බලන්න යාළුකම් කියන ඒවා කොච්චර ඈතට යනවද? කල්යාණ මිත්‍රතාවය. කුමාර කශ්‍යපයන් වහන්සේත් මේ කමේ අඤ්‍යතරා දේවතා කියන දිව්‍ය පුත්‍රයාත් පුක්කුසාද රජතුමාත් බාහ්‍ය දාරුචිය ස්වාමීන් වහන්සේ ඊළඟට තවත් ස්වාමීන් වහන්සේලා දෙනමකුත් කාශ්‍යප බුද්ධ ශාසනයේදී විශාල පර්වතයකට ගිහිල්ලා අපි පිළිතුන් අහලා තියෙනවා බණ භාවනා කරලා බණ භාවනා කරන අතරේම ඒ ගලට නගින තිබ්බ ඉනිමක ඉවත් කරපු නිසා ආහාර පාන නැතුව වේලිලා මැරෙනවා. එතන දෙන්නේ ධර්ම අවබෝධය කරනවා. ඊතුරු තුන් දෙනාට ධර්ම අවබෝධය කරන්න බැරි වෙනවා. ඉතින් එයින් එක්කෙනෙක් තමයි මේ කුමාර කස්සප කියලා කියන්නේ. ඉතින් කුමාර කස්සප ස්වාමීන් වහන්සේ හමු වෙන්නාවේ අර ගල උඩින්දගෙන භාවනා කරපු දැන් දිව්‍යාත්ම භාවයක් ලැබපු භික්ෂුන් වහන්සේ තමයි. ඇවිල්ලා කුමාර කශ්‍යපයන් වහන්සේගේ ධර්මාභෝධයට උපකාර වෙන විදිහට යම්කිසි දහම් කාරණාවක් සිහිපත් කරනවා. ඒක ප්‍රහේලිකාවක් වගේ. කුමාර කශ්‍යපයන් වහන්සේ සඳහන් කරනවා මේ අඤ්‍යතරා දේවතා හෙවත් එක්තරා දෙවි කෙනෙක් කියන මේ දීව පුත්‍රයා ස්වාමීනි තුබසක් කියනවා තුඹසර කියන වම්මික කියලා. සූත්‍රයේ නමක් වම්මික සූත්‍රය. ස්වාමීන් තුඹසක් තියනවා. ස්වාමීන් මේ තුඹස රාත්‍රියට දුම් දානවා. මේ තුඹස දවල්ට මේ ගිනියම් වෙනවා. දැන් කුමාර කස්සපයන් වහන්සේ අහගෙන ඉන්න මොකද්ද මේ කියන්නේ? තුඹසක් තියනවලු, රැයට දුම් දානවලු, දවල්ට ගිනියම් වෙනවලු. ඊළඟට සඳහන් කරනවා මෙතෙන්ට එනවා සාමීනි බ්‍රාහ්මණේ බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා එතන ඉන්නව සාමීනි සුමේද කියලා තරුණයෙක්. ඒ තරුණයාට සඳහන් කරනවා ආයුධයක් ගන්න කියලා. ආයුධයක් ගත්තට පස්සේ සුමේදට සඳහන් කරනවා ඕක මේ සාරණ්ඩ කියලා. තුඹ සාරණ්ඩ කියලා. ස්වාමීන් තුබස හාරගෙන යනකොට ඉස්සෙල්ලාම හමු වෙනවා හිඳි අගුලක්. ඒ තුඹසාරහා වැටුණු මේ හරස්ලියක් අහු වෙනවා. ඒක ඉවත් කරන්න කියනවා. නැවත මේ සුමේද මේක හාරගෙන යද්දී මැඩියෙක් ගෙම්බෙක් අහුවෙනවා. ඒ ගෙම්බත් ඉවත් කරන්න කියනවා. ආපහු හාරගෙන යද්දී තුඹ සැතුලේ දෙමල් සන්ධියක් හමු වෙනවා. තුඹ සැතුලේ දෙමල් සන්ධියක් හමු වෙනවා. ඒකත් ඉවත් කරන්න කියනවා. ඊළඟට සාමීනි මේ කර පෙරහන පෙරහනක් අහු වෙනවා. ඒකත් ඉවත් කරන්න. බ්‍රාහ්මණය සඳහන් කරනවා. ඊළඟට ස්වාමීනි කරපෙරහනත් ඉවත් කරලා මේ සුමේද කියන තරුණයා මේක හාරගෙන යද්දී ඉබ්බෙක් හම් වෙනවා. එයත් අයින් කරන්න කියනවා. ස්වාමීනි ඊළඟට මස් කපන කොටේ කැත්තයි හම් වෙනවා. මේ තුඹ සැතුලේ තියෙන දේවල්. හාරගෙන හාරගෙන යද්දී අහු වෙනවා. මොකද දැන් සමහර මේ තුබස් බඳිනවා ගෙදර බිත්ති අල්ලලා. වෙලාවකට දර වැස්සේ දර දර ගොඩ දර ගොඩ වටේට දර ගොඩත් එක්ක තුබස් බඳිනවා. කැලේ තියෙන ගස් වලට යාකල තුබස් බඳිනවා. මේ රාවුල හුදකලා තැවල තුබස් බඳිනවා. ඉතින් එතන තියෙන ඔක්කොම යට කරගෙන තමයි මෙයාලා තුබස බඳින්නේ. මේකත් ඒ වගේ එකක්. ඉතින් උන කර පෙරහනකුත් අහු වුණා. ඉදිබියකුත් අහු වුණා. ඉද්බෙකුත් ඒක අතර ගිහිල්ලා. ඊළඟට මස් කපන කොටේකුයි කැත්තකුයි අහු වෙලා. ආ ඒකත් ඉවත් කරන්න කිව්වා. ඊළඟට මස් වැදල්ලක් අහු වෙනවා. සමහරවිට මේකේ ඉන්න සර්පෙක් හරි කාපු මස් කෑල්ලක උඩට දකින්න පුළුවන්. සාමී ඒකත් ඉවත් කරන්න. ඊළඟට සාමී නාගරාජයෙක් හම් වෙනවා. එයා නම් ඉවත් කරන්නේ ඔන්න ප්‍රහේලිකාව ඉදිරිපත් කළා. තුමසක් කියනවා කිව්ව රාත්‍රියට දුම් දානවා කිව්ව දවල්ට රත් වෙනවා කිව්ව බ්‍රාහ්මණයෙක් කියනවා කිව්ව සුමේධි කියන තරුණයට හාරන්න කියනවා කිව්ව ආයුධයක් අරගෙන ඒක හාරනකොට හරස් නියක් හම්බ වෙයි කියන ඒක ඉවත් කරන්න කියන වැඩික් හම්බ වෙයි කියන ඒක ඉවත් කරන්න කියන දෙමන් හන්දියක් හම්බ වෙයි කියන ඒකත් ඉවත් කරන්න කියන කරපෙරාණක් හම්බ වෙයි කියන ඒකත් ඉවත් කරන්න කියනවා ඉද්දෙක් හමු වෙයි කියන එකත් ඉවත් කරන්න කියනවා මස් කපනකොට ඒකත් ඇයි හමු වෙයි කියන එකත් ඉවත් කරන්න කියනවා මස් ඇදල්ල හමු වෙයි කියන එකත් ඉවත් කරන්න කියනවා නාගෙක් හමු වෙයි කියනවා එයාට නම් මුකුත් කරන්න එපා. ඇත්තටම දැන් ඕක අපේ පින්නත් කෙනෙකුට ඇවිල්ලා කවුරු හරි කිව්වොත් ඔහොම කතාවක්. අපිට හිතා ගන්නවත් බෑනේ මේ මොකක්දනේ මේ කිව්වේ කියලා. අන්න ඒ වගේ තමයි කුමාර කස්සප ස්වාමීන් වහන්සේට මේක ලොකු ප්‍රහේලිකාවක්. මොකක්ද මේ කතාව? ඒක සඳහන් කළා දිව්‍ය පුත්‍රයා සඳහන් වුණා. දැන් මේක හීනෙනුන් නෙවෙයි සිද්ධ වුණේ සැබෑටම සිද්ධ වෙච්ච දෙයක් නිසා කුමාර කස්සපයන් වහන්සේ අන්දවණෙන් එළියට ඇවිල්ලා දහවල් කාලේ දේතනාරාමයට වඩිනවා. ජේතවනාරාමයට වැඩම කළ බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කළ ස්වාමීන් වහන්සේලාත් වැඩ වාසය කරනවා. අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ හරි අපූර්ව දෙයක් වුණා අන්දවනේදී. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද කුමාර කස්සප කියලා අහනවා. ස්වාමීනි එක්තරා දෙවි කෙනෙක් කීරය ආවනේ මාව බලන්න. මාව බලන්න ඇවිල්ලා ස්වාමීනි මට මෙන්න මෙහෙම කාරණාවක් විග්‍රහ කළා. මට තේරෙන්නේ මොකද්ද මේ තුබසේ කතාව. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ළඟට ආවේ මම මේක විසඳගන්න. ඊට පස්සේ ඔන්න මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ උදානම් වෙනවා ප්‍රහේලිකාව විසඳන්න. කුමාර කස්සප ස්වාමීන් වහන්සේ විමසනවා කෝණුකෝ භන්තේ වම්මිකෝ. භාග්‍යතුන් වහන්සේ මේ තුබස මොකද්ද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වම්මිකෝති භික්ඛු ඉමස්සේතා චාතුම් මහා භූතිකස්ස කායස්ස අදිවචනං මාතා පෙත්තික ඒ මොකද්ද පින්නත් කුමාර කස්සප මේ මේ තුබස කියන්නේ සතර මහා භූතයන්ගෙන් සකස් වුණ සතර මහා භූත කියන්නේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. සතර මහා ධාතුන්ගෙන් සකස් වුණ දෙමව්පියන් නිසා හටගත්ත මේ ශරීරයට තියෙන තවත් නමක් කියනවා. බලන්න කොච්චර ගැළපෙනවද කියලා. දැන් තුබසක සිදුරු තියෙනවා, ගුහා තියෙනවා, දොරටු තියෙනවා. තුබසක් ඔය පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුනේ සකස් වෙලා තියෙනවා. මේ ශරීරෙත් ඒ වගේ. අර තුබස කියන්නේ වේයෝ විසින් සකස් කරපු එකක්. ඒ වගේ මේ අතීත අවිද්‍යා තණ්හා කර්මාදී හේතු වෙලා බෞකුසේ සකස් වෙච්ච ගන්න මේ අපේ තුබස මේ ජීවිතේ අපේ ශරීරේ පංචස්කන්ධය මේකෙත් මොකද වෙන්නේ ඇහැ කින දොරටුව තියෙනවා කන තින දොරටුව තියෙනවා නාසය කින දොරටුව තියෙනවා දිව කින දොරටුව තියෙනවා ශරීරය කින දොරටුව තියෙනවා ඊළඟට අර තුබස ඇතුලේ වගේ මේ ශරීරය ඇතුලේ මොකද වෙන්නේ ආහාර මාර්ගය ඊළඟට බඩවැල ආදී වශයෙන් ලේ ගමන් කරන ස්නායු කියලා බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය දෙවි කෙනෙක් ඇවිල්ලා කිවනේ තුබසක් කියලා. ඒ තුබස කියන්නේ පින්නත් කුමාර කස්සප දෙමව්පියන් නිසා සකස් වෙච්ච සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච ඔය ශරීරයේ තියෙන තවත් නමක් අදිවචනං තවත් නමක් ඔය. ඊළඟට සඳහන් කරනවා මාතා පෙත්තික සම්භවස්ස ඕදන කුම්මා සූප චයස්ස අනිච්චුච්ඡාදන පරිමද්දන වේදන විද්ධංසන ධම්මස්ස ඊළඟට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ දෙමව්පියන්ගෙන් හටගත්ත සතර මහා භූතයන්ගෙන් යුක්ත වුණ බතින් සහ විවිධ වෑංජන ආදීන් ආහාර වලින් සකස් වුණු අනිත්‍ය වූ ඉලීම් පිරිමැදීම් සහිත බිඳෙන වෙනසෙන ස්වභාවය ඇති ධර්මතාවයක් කියනවා වම්මික කියන තුබ සේවත් ඔය ශරීරය එතකොට මේ වම්මික කියලා කියන්නේ මේ ජරාවටපත් වෙන, ව්‍යාධියටපත් වෙන, මරණයටපත් වෙන සතර මහා භූතයන්ගේ සකස් වුණ දෙමව්පියන් හේතු කරගෙන කරන කොටගෙන සකස් වුණ මේ ශරීරයට කියන තවත් නමක් කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඊළඟට අහනවා මේ ස්වාමින් වහන්සේ භාගතුන් වහන්සේ කාරත්තින් දූපායනා මේ තුඹ සැරයට දුම් දානවා කියන්නේ මොකන්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුමාර කශ්‍යප මේ ලෝක සත්‍යය. හෙට යමක් කරන්න තියනවා නම් හෙට යමක් කියන්න හිතනවා නම් හෙට යමක් හිතන්න හිතනවා නම් හෙට කරන කර්මාන්ත ක්‍රියාකාරකම් ගැන රාත්‍රී කාලයට කල්පනා කරන ගතියක් තියෙනවා. ඒක තමයි පින්නත් කුමාර කස්සප මේ රැයට දුම් දානවා කියලා කියන්නේ. දැන් බලන්න අපේ පිනතුරු තමන්ගේ ජීවිතේ තිබිලා මෙහෙම දෙයක් අපේ ජීවිතවල නැද්ද? අපේ මව්වරින් නම් හෙට උදේට උයන්ඩ තියෙන කෑම ගැන රෑ නින්දර ගිහිල්ලා හිතන්නේ. හෙට දවල්ට සකස් කරන්න හිතාගෙන ඉන්න වෑංජන ගැන නැත්තම් උයන්ඩ හදන දේවල් ගැන රාත්‍රී කාලේ හිතනවා. හෙට දරුවා ඉස්කෝලේ අරගෙන යන එක ගැන, හෙට ගේ හොදන්න ඕන, හෙට ගේ මොබ් කරන්න ඕන, හෙට නාන කාමරේ හොදන්න ඕන, හෙට රෙදි ටික හොදලා දාන්න ඕන, හෙට වෙළඳ සැලට යන්න ඕන කියලා නින්දට යද්දී කල්පනා කරනවද නැද්ද? කල්පනා කරනවා. පියවරුත් එහෙමයි. හෙට උදේ වැඩට යන්න ඕන ඔෆිස් එකේ මට මේ මේ වැඩ ටිකක් තියෙනවා අදත් ඒ ටික කරගන්න බැරි වුණා හෙට වාහනේ ලීසින් එක ගෙවන්න යන්න ඕන හෙට දූලෑ ගෙදර යන්න ඕන හෙට යාළුවෝ හම්බෙන්න ඕන හෙට පාටි එකට යන්න ඕන බලන්න ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා විතරනේ දරුවෙක් වුණත් මොකද කරන්නේ හෙට පන්ති යන්න ඕන හෙට ඉතින් පැය 3 4ක් ඉන්න වෙනවා පන්තියේ වාඩි වෙලා සටහන් කරගන්න ඕන මෙහෙම මෙහෙම යාළුවෝ හම්බෙනව හෙට, අර යාළුවෝ හම්බෙන්න ඕන හෙට. හවස 6 වෙද්දි ගෙදර එන්න ඕන. හෙටත් අද වගේ පාඩම් කරන්න ඕන. දැන් බලන්න පුංචිම දරුවන්ගේ ඉඳලා වැඩිහිටියා දක්වා හෙට දවස ගැන සැලසුම් හදන්නේ නිදන නිදන වේලාවටද නැද්ද? රැයටද නැද්ද? ඒක නිදන වේලාව වෙන්න පුළුවන්. ඉඳා ගන්න කලින් හරි වෙන්න පුළුවන්. රැයට හෙට දවසේ කරන්න තියෙන ඒවා කල්පනා කරන්න. ඇත්තටම හෙට දවසේ කරන්න තියෙන ඒවා කල්පනා කරන ගොඩාක් අවස්ථාවල හිතට ශනසිල්ලක්ද? නැත්නම් මේක එක්තරා විදියක තැවීමක් දැවීමක්ද? හෙට පාන්දර 4ට නැගිටලා වැඩට යන්න ඕනේ කියලා ශනසීමක්ද? නෑ ඒක හරි වෙහෙසක්. හෙට උදේ 4ට නැගිටලා කෑම ටික උයන්න ඕනේ කියලා මතක් වෙද්දී හෙට පැය 8ක් ඉඳන් වැඩ කරන්න දෙපැයි. හෙට බස් වලදී යන්න දෙපැයි. අකමැති කට්ටියත් එක්ක හෙට ඔෆිස් එකේ ඉන්න දෙපැයි. ඕවා මතක් වෙනකොට පැය 3-4 පන්තියේ වාඩි වෙලින් දෙපැයි කියලා මතක් වෙනකොට වැඩිපුරම හිතට ඇති වෙන්නේ නිවීමක්ද දැවීමක්ද පිච්චීමක් එතකොට සඳහන් කරනවා ආන කුඹස කියන්නේ Tamanne ඔන Taman රැයට දැවෙනවා හෙට කරන්න තියෙන දේවල් ගැන කල්පනා කරගෙන මොන තරම් ඇත්තක්ද දැන් මට ඒක මහත් එක් සඳහන් කළා වාහනේ ලීසින් එක ගෙවන්න තියෙනවා කියලා රැයට එහෙම ඔය දෙගොඩ හරි යාමේ හරි අපි තුම රැය 12 හරි රැස් කරනවා කියලා ඒ ඇසලිච්ච වෙලාවකට එහෙම ලීසින් එක ගෙවන්න ඕන කියලා මතක් වුණොත් ස්වාමීන් වහන්සේ මාව පිච්චෙනවා. දැන් මේ කාලේ එහෙම හරිම මේ භයානක කාලයක් නෙමෙයි. අතේ තියෙන මිලමුදලොත් දිය වෙලා යන කාලයක් නෙමෙයි. ඉතින් මේ කාලයක තවත් දැනෙන්න ඇති. එතකොට බලන්න රාත්‍රී කාලයට හේත කරන්න තියෙන දේවල් කියන්න තියෙන දේවල් හිතන්න තියෙන දේවල් ගැන හිත හිත දැවෙනවා. තුඹස රත් වෙනවා. රාත්‍රියේ දුම් දමනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දවල්ට ඒව කරද්දි මොකද වෙන්නේ? ආන දවල්ට ඒව කරද්දි දැවි දෙවිව සිද්ධ කරන ගතියක් තියෙනවා. දැන් රැයට දුම් දමනවා දවල්ට දැවෙනවා. රැයට අරවා වෙහෙසකාරීව දුම් දමමින් වගේ වෙහෙස වෙහෙස හිතින් කල්පනා කරගෙන ඉඳලා ඊළඟ දවසේ මොකද කරන්නේ? දැවෙමින් තැවෙමින් පිච්චමින් ඒව ක්‍රියාවට නගනවා. ඉතින් බලන්න රැකියාවක් කරක් දුනත් ගොඩාක් අය මානසික සැනසෙල්ලෙන් දේ රැකියාව කරන්නේ. කොච්චර දැවෙන, තැවෙන, පිච්චෙන ගති තියෙනවද? ඉතින් තුබස දැවෙනවා වගේ කියලා සඳහන් කරනවා. ඊළඟට කුමාර කශ්‍යපයන් වහන්සේ ස්වාමීන් වහන්සේ අහනවා සාමීනි කෝ බ්‍රහ්මනෝ මේ තුඹස දැකලා දැකපු එක්කෙනෙක් ඉන්නවනේ ඒ බ්‍රාහ්මණය කියන කවුද ඒ බුදුරජාණන් වහන්සේ තුඹස කියන ජීවිතය දැක්කේ කවුද ඇත්තටම? සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඊළඟට අහනවා ශාමීනි සුමේද කියන්නේ කවුද? සුමේද කියන්නේ ඥානවන්ත ශ්‍රාවකයා. ඒ කියන්නේ පින්නතුන්. අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ තමයි මේ සුමේද කියලා කියන්නේ. ඊළඟට අහනවා ශාමීනි භාග්‍යතුන් වහන්සේ කින් සත්තං දැන් මේ තුඹස හාරන් ආයුධයක් ගන්න කිව්වනේ මොකද්ද ආයුධය කියන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය ප්‍රඥාවට කියන නම තමයි මේ ආයුධය කියලා කියන්නේ. කෙනෙක් මේ කුඹස කියන ජීවිතේ අවබෝධ කරගන්න නම් ලොකු නුවණක් තියෙන්න ඕනේ. එතකොට ආර්ය ප්‍රඥාවට තමයි මේ සඳහන් කළේ සැක කියලා. ආයුධය කියලා. ඒ ආයුධයෙන් තමයි හාරහාර යන්න ඕනේ. හැබැයි හාරහාර යන්න නම් වීරයක් තියෙන්න ඕනේ. අන්නේ වීරයට තමයි සඳහන් කළේ මොකද්ද? කින් අභික්ඛණං හාරණව කියලා මේ සඳහන් කළේ මොකද්ද? ඒ ඥානවන්තයා භාවිතා කරන වීර්ය. තුබස කියන මේ පංචස්කන්ධ ධර්මය රැයට දුන් දාන දවල්ට දැවෙන තැන පිච්චෙන මේ පංචස්කන්ධ ධර්මය අවබෝධ කරගන්නට උත්සාහ කරන ඥානවන්තයා තමයි සුමේද කියන්නේ. එයා පංචස්කන්ධ ධර්මය ඥාණයෙන් හාරණ එකට තමයි මේ වීර්ය වඩනවා කියලා කියන්නේ. ඊළඟට ඒ වීර්ය වඩනකොට මෙයා කොහොමද වීර්ය වඩන්න ඕන? ආරම්භක ධාතු, පරක්කම ධාතු, නික්කම ධාතු. මේ පංචස්කන්ධ ධර්මයේ තුලින් රහතන් වහන්සේ නමක් මතුවෙන කම්ම මෙයා මොකද කරන්න ඕන? හැම මොහොතකම උත්සාහය ආරම්භ කරන්න ඕන, උත්සාහය පවත්වාගෙන යන්න ඕන. අරිහත්ත්වය සිද්ධ වෙන මොහොත දක්වාම බලන්න කොච්චර ලස්සනට මේක ගලපලා තියෙනවද කියලා වම්මික කියන්නේ තුබස. ඒ කියන්නේ අපේ ශරීරය. ඊළඟට මේ තුබස රැයට දුම් දානවා. අපි රැයට හෙට කරන්න තියෙන දේවල් ගැන හිත හිත දුම් දාන ගතිය තමයි මේ කියන්නේ. දැවෙන තැවෙන ගතිය. ඊළඟට ඒ තුබස දවල්ට තැවෙනවා කියන්නේ පිච්චෙනවා කියන්නේ අපි අරම කරන්න කියන්නේ හිතන්නේ පිච්චි පිච්චි. ඊළඟට ඒ තුබස අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ ආර්ය ශ්‍රාවකයා නැත්තම් ශ්‍රාවකෝ අපි. ඒක අවබෝධ කරගන්න නම් ඥාණය තියෙන්න ඕනේ. ඒක තමයි සැත. හරණ පාවිච්චි කරන එක. ඊළඟට ඒක සාරන්න වීරියක් තියෙන්න ඕන. වීරිය වීරිය තමයි බුදුන් වහන්සේ දේශනා කළේ සෑරීම කියලා. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ අහනවා භාග්‍යතුන් වහන්සේ කාලංගී. කාලංගී කියන්නේ මෙන්න මේ විදියට මේක හාරන්න මේ ආර්ය ශ්‍රාවකයා උත්සාහ කරනකොට හිඳි අගුලක් අහු වෙනවා. ඉස්සෙල්ලම අහු වෙන්නේ ඕකනේ. මොකද්ද මේ හිඳි අගුල කියන්නේ? ඒ කියන්නේ හරස් ලීයක් අහු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේවන් දකින්න උත්සාහ කරන කෙනාට ඉස්සරහට ඉස්සෙල්ලාම හරහට ඉන්නේ අවිද්‍යාව. මොකක්ද අවිද්‍යාව කියන්නේ? හැම තිස්සෙම ඇත්ත වහන හැඟීම. බලන්න ජීවිතයේ පංචස්කන්ධය කියන මේ තුබස අවබෝධ කරගන්නට විදර්ශනා ප්‍රඥාවෙන් සාරසාර අපි අස්සට ඇතුළට යන්න හදනකොට ජීවිතේ විනිවිද දකින්ද අවිද්‍යාවට කොච්චර බාධා කරනවද සංසාරේ සැපයි කියලා සංකල්ප උපද්දවනවද නැද්ද උපද්දවනවා මේ අයත් එක්ක ජීවත් වෙන එක අනේ කොච්චර ලොකු දෙයක්ද කියලා සංකල්ප ඇති කරනවද නැද්ද? ඇති කරනවා. අනේ කෙනෙක්ගෙන් ආදරයක් ලැබෙනකොට ඒ ආදරයට අපි අහු කරන ගතියක් තියෙනවද නැද්ද? හරියට අහු කරනවා. හැමතිස්සෙම සංසාරයේ තියෙන අනිත්‍ය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ, අසුබ ලක්ෂණ වහ වහ අපේ නිවනට හරස් කපන්නේ අවිද්‍යාව. අවිද්‍යාව හැමතිස්සෙම කරන්නේ හිඳි අගුලක් වගේ හරස් වෙනවා අපිට. නිවන් දකින්න දෙන්නේ නැහැ. ශාසනයකට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. පැවිදි ජීවිතයකට එන්න දෙන්නේ නැහැ. භාවනාවකට යන්න දෙන්නේ නැහැ. පොයකට සිල් සමාදන් වෙන්න දෙන්නේ නැහැ. එක එක සංකල්ප මතක් කරලා මතක් කරලා මතක් කරලා අර කාම වස්තු ගොඩේම අපි හිර කරවන ගතියක් තියෙනවා. ඒක අපිවත් කරන්න ඕනේ. ඒකයි මේ සඳහන් කරන්නේ. අරිහත්ත්වයේ බලාපොරොත්තු ශ්‍රාවකයා මොකද කරන්නේ ඉස්සෙල්ලාම අවිද්‍යාව උදුරන්න ඕන හැමතිස්සෙම. නිවන් දකින්න උත්සාහ කරන ශ්‍රාවකයා හැම මොහොතකම පින්න තමන්ගේ ජීවිතයේ මේ සංස්කාර විශ්ේ මුලා වෙන්න හදනකොට සංසාර දුක්යන් ආදී වශමින් මුලාවටපත් කරන්න හදනකොට හැම මොහොතකම ඒ හිඳි අගුල ඉවත් කරන්න ඕනේ. මේ තුබසේ නම් මේ උපමාවට ගත තුබසේ නම් මේ හරස් වෙන ගතිය තියෙන එක සැරේයි. අපේ ජීවිතවල එහෙම නෙමෙයි. අවිද්‍යාව නැවත නැවත නැවත නැවත හරස් වෙනවා අපිට. නිවන් දකින්න ඕනේ කියලා සංකල්ප ඇති කරගත්තා මොකද වෙන්නේ? නිවනත් ඕනේ මට මෙහා ඉන්නව නම් කියන සංකල්ප වලට අරගෙන යන ගතියක් තියෙනවා. නිවනට වඩා මට මේ ආදරේ වටිනවා කියන සංකල්පිත අරගෙන යන ගති තියෙනවා. අවිද්‍යාව එක සැරයක් නෙවෙයි අපට හරස් වෙන්නේ. තුබසට නම් හරස් වුණ එක සැරේ අපේ මේ පංචස්කන්ධය කියන තුබසට අවිද්‍යාව හරස් වෙන ගාන අපිට හිතා ගන්නවත් බෑ. ඉතින් ඒකේ හරස් වෙන හරස් වෙන හැම වෙලෙම වත් කරන්න කියලා මේ සඳහන් කරන්නේ. ඊළඟට කුමාර කස්සපයන් වහන්සේ සඳහන් කරනවා සාමීනි භාග්‍යතුන් වහන්සේ කා උද්දුමායිකා කා උද්දුමායිකා කියන්නේ භාග්‍යතුන් වහන්සේ මැඩියා කියන්නේ මොකද්ද? මේ මැඩියා කියන්නේ කවුද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මැඩියා කියන්නේ ක්‍රෝධය සහ උපායාසය. ක්‍රෝධ උපායාස කියලා අපි කියන්නේ. මේ ක්‍රෝධයත් උපායාසයත් යමෙකුට තියෙනවා නම් එයාට මේ පංචස්කන්ධය විනිවිද දකින්න බෑ. එයා හිර වෙන වෙතන. දැන් බලන්න මේ ක්‍රෝධය කියන්නේ අපිට යමෙක් ගැන අතුලාන්තිය දෙන තරහ. උපායාසය කියන්නේ ඒක ක්‍රියාත්මක භාවයටපත් වීම. දැන් ගෙම්බා වුණත් පනින්න කලින් පොඩි ගැම්මක් ගන්නවා. පොඩි ගැම්මක් අරගෙන තමයි පනින්නේ. අන්න ඒ වගේ තමයි මේ උපායාස කියන ක්‍රියාත්මක භාවයට එන්න කලින් කේන්ති ඇතුලාන්තේ මොකද වෙන්නේ? ඇතුලාන්තේ තෙරපීමක් වෙනවා. තෙරපිලා තෙරපිලා තමයි එක පාට පරසවටන විදිහට එන්න පයින්නේ. ඒකට ගෙම්බා වගේමයි. එතකොට අන්නේ ඇතුලාන්තේ තෙරපෙන ගතිය කියන ක්‍රෝධය ඒක පිට වෙනවට කියන උපායාස කියලා. යමේ එහෙම තෙරපි තෙරපි ඉන්නව නම් කේන්තියේ ඊළඟට ඒවා වචනයෙන් පිට කරනවා නම් උපායාස වශයෙන් එයාට පංචස්කන්ධය කියන මේ වම්මික ධර්මයේ සුබස අවබෝධ කරගන්න බෑ. හොඳට බලන්න පින්නදී කේන්තිගේ වෙලාවක භාවනාවට ගිහිල්ලා භාවනාවක් වැඩනවද කියලා. කේන්තිගේ වෙලාවට තියෙන සීලයක් බිඳෙන එකයි වෙන්නේ. පරිසවචන ආදී කියවිලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කුමාර කස්පයන් වහන්සේට පස්සට මේ මැඩියා කියලා කියන්නේ මොකද්ද? ක්‍රෝධයත් ක්‍රෝධයේ ක්‍රියාත්මකභාවය උන උපායාසයක්. ඒක ඉවත් කරන්න ඕන. ඊළඟට කුමාර කශ්‍යපයන් වහන්සේ අහනවා සාමිනි භාග්‍යතුන් වහන්සේ කෝ දිදහපතෝ මේ දෙවන් සංධිය කියන්නේ මොකද්ද? කුමාර කශ්‍යප මේ දෙමන්සන්දේ කියන්නේ මේ පංචස්කන්ධය අවබෝධ කරගන්න යන කෙනාට විචිකිච්ඡාව උපදිනවා. බුද්ධ ආදී යටතැන් ගැන දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ගැන සැක ඇතුන. දැන් මේ සමාජයේ කතාවක් කියන බුදුරජාණන් වහන්සේ ලංකාවේද පහළුනේ නැත්නම් ඉන්දියාවේද පහළුනේ කියලා. සැක තියෙනවා. මෙහෙමයි. කෙනෙකුට පංචස්කන්ධ ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්න බුදුන් වහන්සේ ඉන්දියාවේ පහළ වුණාද ලංකාවේ පහළ වුණාද කියන එක නම් අදාළම නැහැ. පිරිසිදු ධර්මයේ තියනවාද නිර්මල ධර්මයේ තියනවාද කියන එක තමයි බලපාන්නේ ධර්ම අවබෝධයට. දැන් අපි හිතමු මේ අපේ සූත්‍ර ධර්ම අභිධර්ම විනය පිටකය ඉතාලියේ හරි ඇමරිකාවේ ඉන්න යම් කිසි කෙනෙක්ගේ අතට ගියා කියලා ඉතාලි ජාතිකයෙක්ගේ අතට ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කරපු ත්‍රිපිටකයක් යනවා. මෙයා මේ ත්‍රිපිටකයේ තියෙන ධර්මාභෝධයට ඍජුව බලපාන සූත්‍ර ධර්ම, අභිධර්ම ආදී හොඳට හදාරනවා. මෙයා දන්නේ කියමු බුදුන් වහන්සේ ලංකාවේ පුදුනාද, ඉන්දියාවේ පුදුනාද කියලා. මෙයා නිවන් දකින්න කන්නේ නැද්ද? නිවන් දකිනවා. බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ පුදුනාද, ලංකාවේ පුදුනාද කියලා දැන ගැනීම නිවන් දකින්නට අදාළ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ වෙනසක් වුණා අපේ ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේ ඉන්දියාවේ බුදුන් වහන්සේ පහළ වුණාද ලංකාවේ බුදුන් වහන්සේ පහළ වුණාද කියලා ඒව ගැන තර්ක විතර්ක කරන අයත් එක්ක තර්ක විතර්ක කර කර යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න පුළුවන් අවස්ථාවක් අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්නේ නැතුව බලන්න දැන් කොරෝනා වෛරසයේ ගෙයි දොර කඩටම ඇවිල්ලා මරණයේ හේවණල්ල අහසේ උඩ කොයි වෙලේ මරණයටපත් වෙයිද දන්නේ නැහැ කොරෝනාවල අපි දැන් ඉන්දියාවේ බුදුන් හාමුදුරුවෝ ඉපදුනාද බුදුන් වහන්සේ ඉපදුනාද ලංකාවේ බුදුන් වහන්සේ ඉපදුනාද කීගේ සාකච්ඡා ආදිය කර කර මේ වෙලාවේ හිටියොත් මොකද මේ වෙලාවේ මේ තුබස පංචස්කන්ධය අවබෝධ කරගන්න තියෙන අවස්ථාවයි අපි ඒක කරන්නේ ඒ නිසා පැහැදිලිවම සූත්‍ර ධර්මවල විනය පිටකයේ අභිධර්ම පිටකයේ බුදුරජාණන් වහන්සේගේ උප්පත්ති ස්ථාන කර බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු කාල ගැන ඉතාම පැහැදිලිව විනය පිටකයේ පවා විනය කාරණා විස්තර කරද්දී පැහැදිලිවම සංග්‍රහ කරලා තියෙද්දී ධර්මයක් නැති ධර්මයක පිහිටල නැති කෙනෙක් මේ කියන කාරණා පිටිපස්සේ යන තරම් අපි අඥාන වෙන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හැමතිස්සෙම ලාමක දේවල් පස්සේ යන අය නම් නෙවෙයි. අභිමානවත් පෞරුෂයක් තියෙන අර්ථයක් ඇති දේවල් පිටිපස්සේ යන අය තමයි බුද්ධ ශ්‍රාවකය. ඒ නිසා ඕව පිටිපස්සේ යන්නේ ශ්‍රාවකයා පැහැදිලිවම තේරුම් අරන් තියෙන බුදුරජාණන් වහන්සේගේ උප්පත්ති කොහෙද කියලා. ඒ නිසා එක එක යන්නේ එක එක ලාමක කතා කිව්වට ඒවා කෙරෙහි කිසිම අදහසක් අවධානයක් පරක විතරකයක් ඇති කරගන්න යන්නේ අපරාධේ කාලේ. ඒ ටිකත් පංචස්කන්ධ විදර්ශනාට යොමු කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන සැක සමහර අයට තියෙනවා කියන්නේ ඉපදුණු තන පිළිබඳ සැක නෙවෙයි මෙතන සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥානය පිළිබඳව සම්මා සම්බුද්ධද විද්‍යාශ්‍රණ සම්පන්නද සුගතද ලෝකවිදූද අනුත්තර පුරුෂ ධම්මසාරතීද ආදි වශයෙන් සම්මා සම්බුදුවරයන් වහන්සේලාගේ ඥාන පතයන් ගැන සැක උපදිනවා නම් අන්න ඒක නිවනට බාධාවක්. පංචස්කන්ධ විදර්ශනාට බාධාවක් නිසා උත්පත්ති ස්ථාන ගැන සැක තිබ්බට ඒක ධර්ම අවබෝධන ප්‍රශ්නයක් නෑ. මොකද බුදුන් වහන්සේගේ ඥානය ගැන කෙනෙකුට ලොකු අවබෝධයක් තියෙනවා නම්. බුද්ධත්වයේ අදහනවා නම් එයාට නිවනට බාධාවක් නෑ. කොහේ ඉපදුනාද කියන කතාල නෑ. ඊළඟට ධර්මයේ ගැන කෙනෙකුට සැකනම් ආන්නේ සැකය බලපානවා ධර්මාභෝධයට. අර හිටියේ මේ මට මතක නැහැ කොහේද කියලා කොහොමද අනුරාධපුරයේ හිටියා අනුරාධපුරයේ හිටිය එක උපාසකයෙක් මේ අසුභ භාවනාව පුරුදු කළා අසුභ භාවනාව පුරුදු කරාට මෙයාට රාගය පහන දුරු කරගන්න බැරි වුණා ඉතින් ඒක එයාගේ දෝෂයක් එයා හිතුවා මේ ධර්මය නෛර්යානික නෑ කියලා මේ ධර්මයේ ප්‍රතිඵල නෑ කියලා එයාට මිත්‍යා දෘෂ්ටියක් ඉපදුනා ඒ මිත්‍යා දෘෂ්ටියේම පිටලා මරණයටපත් වුණා සඳහන් කරන කිඹුල් පෙරේතෙක් වෙලා ඉපදුනා කියලා. බලන්න ධර්මයේ ගැන සැක කිරීම പ്രേතාත්මයකටවත් යන්න හේතු වෙන කාරණාවක්. ඒ ගොඩාක් ගන්නන කාරණාවක්. අසංකේ කල්ප ගානක් කැපවීම කරලා මතු කරගත්ත මේ ධර්මය පිළිබඳ සැක පහළ වීම දුගතියට යන්න පවා හේතු වෙනවා. ඉතින් අන්නේ සැක දුරු කරගන්න නම් ධර්මයේ ජීවිතේ දාලා හොඳට පුරුදු කරන්න ඕනේ. ඊළඟට බුද්ධ රත්නය කෙරෙහි සැක ධර්ම රත්නය කෙරෙහි සැක ඊළඟ සංඝ රත්නය කෙරෙහි සැක ස්වාමීන් වහන්සේලා සුපටිපන්නය උජුපටිපන්නය කියලා ආර්ය මහා සංඝ රත්නය ගැන විශ්වාසයක් නැත්නම් ප්‍රසාදයක් නැත්නම් සැක උපදිනවා නම් මොකද වෙන්නේ ඒ සංඝ රත්නයක නැති වෙන සැකය පංචස්කන්ධය කියන මේ තුඹ අවබෝධ කරගන්න බාධාවක් ඊළඟට ශික්ෂාව ගැන සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපත්තිය ගැන කෙනෙකුට සැකනම් ඊළඟට අතීත භවයේ මම හිටියාද කියලා සැක තියෙනවා අතීත භවයක් තියෙනවද කියලා තිබ්බද කියලා සැක තියෙනවා අනාගත භවයක් කියලා දෙයක් තියෙනවද කියලා සැක උපදිනවා අතීත අනාගත භව දෙකම ගැන සැකනම් පටිච්චසමුප්පාද ධර්ම ගැන සැකනම් ඔන්න ඔය කාරණා අට ගැන සැකනම් කියනවා විචිකිච්ඡාව කියලා. අන්නේ විචිකිච්ඡාව කියන්නේ මොකද්ද? දෙමං හන්දිය. දෙමං හන්දියකට ගියාට පස්සේ අර පැත්තට යනවද මේ පැත්තට යනවද කියලා අපිට ප්‍රශ්නයක් උපදිනවනේ. අන්නේ සැකය දුරු කරන්න ඕනේ පංචස්කන්ධය කියන පුදු සවබෝධ කරගන්න. ඊළඟ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ස්වාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කිං සංඝවාරං සංඝවාරං කියන්නේ කරපෙනහ පෙරහන කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නීවරණ ධර්ම. බලන්න අවිද්‍යාවත් එක්ක අත්වැල් බැඳගෙන පංචස්කන්ධය කියන තුබ සවබෝධ කරගන්න බාධා කරන පස් දෙනෙක් ඉන්නවා. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දේ, උද්දච්ච කුච්චය, විචිකිච්ඡාව. අන්න ඒ නීවරණ ධර්ම ටික මොකද කරන්න ඕන? ප්‍රහාණය කරන්න ඕනේ. ඒකයි සඳහන් කළේ ඒ විචිකිච්ඡාව කියන දෙම කර පෙරහන අයින් කරන්න කියලා. අර බ්‍රාහ්මණය සඳහන් කරන අර සුමේද කියන තරුණයාට කර පෙරහන ඉවත් කරන්න කියලා. ඒ කියන්නේ මේ නීවර ධර්ම ඉවත් කරන්න කියන එක. ඉතින් අපේ ජීවිතවලත් මේ නීවර ධර්ම දවස පුරාම හට ගන්නවා නම් ඒක නිවනට ලොකු බාධාවක්. නීවරණ සහිත අය නිවන් දකිනවා කියන එකක් වෙන්නේ නෑ. ඉතින් කාමච්ඡන්දේ දුරු කරන්න ඕනේ. ඒවා ආදීනව දකින්න ඕනේ. ව්‍යාපාදේ ආදීනව දකින්න ඕනේ. තීන මිද්දේ ආදීනව දකින්න ඕනේ. විචිකිච්ඡාවේ ආදීනව දකින්න ඕනේ. උද්දච්ච කුකුච්ච ආදී ආදීනව දකිමින් නේද මේවා උපදින උපදින හැම වෙලෙම දුරු කරන්න ඕනේ. වෙනතුන මතකද ඔන්න මිනිසෙක් හේනක් කරනවා. මේ හේන කරන මිනිසයාගේ හේනට සැරෙන් සැරේ ඇවිල්ලා ගවයෙක් මොකද කරන්නේ? හේන තියෙන දේවල් කාලා යනවා. මෙයා මොකද කරන්නේ දවසක් මේ ගුණ අල්ල ගන්නවා. අල්ලගෙන ගුණාගේ බෙල්ලේ ලණුවෙන්ම අල්ල ගන්නවා. බෙල්ලට කියලා ලණුව අල්ලගෙන මොකද කරන්නේ? ළඟ තියෙන පොල් පිට්ටක් පොල් පිටෙන් ගහනවා ගොනාට පතුරු යන්න. ඔබ කනවද? ඔබ කනවද? ආයේ කෑවත් මම බලා ගන්නවා කිය එක මොකද කරන්නේ? අර ගොනාගේ බෙල්ලෙන් මල්ලගෙන ලනුවේ ගහනවා පතුරු යන්න. පතුරු යන ගහලා ගහලා ගහලා මොකද කරන්නේ? අතාරිනවා. හෙටෙයිද ඒ ගොනා? හෙටෙන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? එන්න ඕන කියලා මතක් වෙනකොට මීයේ කාපු ගුටි ටික මතක් වෙනවා. අන්න ඒ වගේ තමයි. යම් කිසි කෙනෙක්ගේ හිත වගේ තමයි හේන කියන්නේ. හරිම වටිනවනේ. ඒ හිත විනාශ කරන්නේ කවුරු ඇවිල්ලාද? කාමච්ඡන්දය ඇවිල්ලා. ව්‍යාපාදය ඇවිල්ලා. තීන මිද්දය ඇවිල්ලා. විචිකිච්ඡාව ඇවිල්ලා. උද්ධච්ච කුක්කුච්ච ඇවිල්ලා. හේන ඇවිල්ලා විනාශ කරන ගවයාට මොකද කරේ අරයා? අල්ලගෙන ගහනවනේ. අන්න ඒ වගේ තමයි කාමච්ඡන්දය අල්ලගෙන අපි මොකද කරන්න ඕන? කාමච්ඡන්දය ආදීනව ගැන මෙනෙහි කරන්න ඕනේ. අන්න ඒක ගොනාට ගහන වගේ වැඩක්. කාමච්ඡන්දය අල්ලගෙන අපි හිතනවා ඔය මෙහෙමයි මෙහෙමයි මට මෙහෙම කළා මෙහෙම කළා මරගේ යටින් මෙහෙම වැරදි කරෙව්වා. ඔය නිසා මට ඉස්සරහට මෙහෙම දුක් විඳින්න වෙනවා. කාමච්ඡන්දය අල්ලගෙන මොකද කරන්නේ? ඒකේ ආදීනව ඒකේ දෝෂ දකින්නවා. ව්‍යාපාරය අල්ල ගන්න ඕන. අල්ලගෙන මොකද කරන්නේ? ඔහේ තමයි මාව මෙහෙම කළේ, මට මෙහෙම කළේ, මාව නැති කළා. මගේ යටින් පරුස වචන කියෙව්වා, මගේ යටින් සත්තුන ගැස්සෙව්වා. ඔහේ නිසා දැන් මම අපාය අපාය යන අකුසල කර්ම කරගෙන තියෙන්නේ. ආන්න ගොනාට අරගෙන ගහනවා වගේ අර බෙල්ලෙන් අල්ලගෙන ව්‍යාපාදේ ආදීනව ව්‍යාපාදේ අල්ලගෙන හොඳට මතක් කරන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? කාලයකට නොවෙන්න යනවා. අන්න බලන්න. නීවරණයන්ගේ ආදීනව මෙනෙහි කරාට පස්සේ මොකද වෙන්නේ? අර මේ විතක්ක සංතාන සූත්‍රය සඳහන් වෙන්නේ අකුසල් දුරු කරන එක ක්‍රමවේදයක් කියනවා ආදීනව මෙනෙහි කිරීම. ඒ ඒ අකුසලයන්ගේ ආදීනව මෙනෙහි කරාට පස්සේ ඒ අකුසලයන් බැහැර වෙනකොට හිත සමාධිගත වෙනවා ඒකෝදි භාවං හිත එකඟ වෙනවා අධ්‍යාත්මයේ හිත පිහිටනවා කියලා විතක්ක සංතාන සූත්‍රය සඳහන් කරලා තියෙනවා. ඉතින් අන්න එහෙම බුදුරජාණන් වහන්සේ කුමාර කස්සප සාමිනාන්ත සඳහන් කරනවා මේ කිං සංඝ වාරං කියන ප්‍රශ්නේ හුවට පස්සේ මොකද්ද මේ කරපාන පෙරහන ඉවත් කරන්න කිව්වේ කියලා සඳහන් කරාට පස්සේ කුමාර කස්සප මේ කරපෙරහන කියන්නේ මේ තුඹ අවබෝධ කරගන්න යද්දී බාධා කරන නීවරණ ධර්ම ආදීනව මෙනෙහි කර කර දුරු කරන්න ඕනේ. ඊළඟ කෝකුම්මෝ මේ ඉදිබුව කියන්නේ ඉබ්බ කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉබ්බ කියලා කියන්නේ පංචස්කන්ධය. ඉබ්බට කකුල් හතරයි ඔළුවයිනේ තියෙන්නේ. අන්න ඒකේ පංච උපාදානස්කන්ධය තමයි ඉදිබුවා කියලා කියන්නේ. ඊළඟට සඳහන් කරනවා ශ්‍රාවිනී භාග්‍යතුන් වහන්සේ කා අසිසුණා. ඒ කියන්නේ මේ මේ මස් කපන කැත්තයි කොටයයි කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචකාම ගුණය කියලා. බලන්න මස් කපන කැත් අරගෙන කොටේනේ ගහන්නේ අන්නේ වගේ ඇහි මොනවද වදින්නේ රූප කනේ මොනවද වදින්නේ ශබ්ද නාසයේ ගන්ධ දිවේ රස කයේ පහස වදිනවා හරියට මස් කපන කැත්ත කොටේ වදිනවා වගේ එහෙම ඇහි කනේ නාසයේ දිවේ කයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වදිද්දි මොකද වෙන්නේ කෙලෙස් උපදිනවා කෙලෙස් උපදිනකොට මොකද වෙන්නේ සුබ සවබෝධ කරගන්න බැරි වෙනවා ඒකයි සඳහන් කළේ ඒ මස් කපනකොට විසිකරන්ද? ඒ මස් කපන කැත්තත් විසිකරන්ද? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අර බ්‍රාහ්මණය කිව්වනේ අර සුමේදට මේ මස් කපන කොටේ කැත්තව දෙක විසිකරන්න ඕන කියලා. ඒ කියන්නේ මේ ඇහි ගැටිලා, කනේ ගැටිලා, නාසයේ ගැටිලා කෙලෙස් උපද්දවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඉවත් කරගන්න ඒවා නිවන් ඉවත් වෙන්න ඕනේ. නෙක්ඛම්මය ඇති කරගන්න ඕනේ කියලා මේ කියන්නේ. පැවිද්දට આવොත් එimhe විශාල කාමවස්තු ගොඩකින් අපි ඉවත් වීමක්. සිල් සමාදන් වෙන්න යනවා කියන්නේ දා දවසට කාමවස්තු වලින් ඉවත් වීමක්. භාවනා වැඩසටහනකට දින පහක් විතර සම්බන්ධ වෙනවා කියන්නේ දින දෙකක් සම්බන්ධ වෙනවා කියන්නේ දින හතක් සම්බන්ධ වෙනවා කියන්නේ විශාල කාමවස්තු ගොඩකින් ඉවත් වීමක්. එහෙම ඉවත් වීමකින් පෙරව අපිට මේ පංචස්කන්ධය කියන පුබ අවබෝධ කරගන්න බෑ පින්නත්. ඊළඟට අර බ්‍රාහ්මණය සඳහන් කළානේ මේ මස්ස දැල්ලක් තියෙ කියලා ඊට පස්සේ කුමාර කශ්‍යපයන් වහන්සේ විමසනවා භාග්‍යතුන් වහන්සේ කා මංසපේසි මොකද්ද මේ මස්සදැල්ල කියන්නේ? කුමාර කස්සප මස්සදැල්ල කියලා කියන්නේ නන්දි රාගය. නන්දි රාගය කියන්නේ භවය ගැන තියෙන තණ්හාව. දැන් බලන්න මස්සදැල්ලක් තාච්චියට දැම්මට පස්සේ මොකද වෙන්නේ? තාච්චිය ඇලෙනවා. මස්සදැල්ලක් කොටේ දැම්මොත් මොකද වෙන්නේ? මස් කපන කොටේකට දැම්මොත් කොටේ අල්ල ගන්නවා. මස් කැපල් මස් කැබල්ලක් මේ මස් කුට්ටියක් වටනොත් මේ සිමෙන්ති පොළවේ හිමෙන්ති අල්ල ගන්නවා. අන්න ඒ වගේ තමයි తත්‍ර తත්‍රාභි නන්දිනී කියන්නේ. භවයන් විශේෂ ඇතින තණ්හාව හේවත් නන්දි රාගය කියන අන්න ඒ වගේ එකක්. ඒ ඒ භවයේ මොකද වෙන්නේ? ඇලෙනවා මේ හිත. අන්න ඒ භව තණ්හාව දුරු කරන්න කියලා තමයි මේ සඳහන් කළේ මස්ස දැල්ලිවත් කිරීමේ. ඊළඟට සඳහන් කරනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ විදිහට බ්‍රාහ්මණයා තුබස පෙන්නනවා. තුබස කියන්නේ පංචස්කන්ධය. ඒ පංචස්කන්ධය රැයට දුන් දානවා කියන්නේ හිත කරන්න තියෙන දේවල් කල්පනා කර කර වෙහි කරපත් වෙනවා. දවල්ට රත් වෙනවා කියන ගිනියම් වෙනව කියන්නේ රැය දුම් දම දම හිතපුවා දවල්ට ක්‍රියාත්මක කරනවා. ඊළඟට මොකද වෙන්නේ? බ්‍රාහ්මණයෙක් මේ තුබස ආරන්න කියනවා ඥානවන්ත ආර්ය ශ්‍රාවකයාට. බ්‍රාහ්මණය කියන්නේ බුදුරජාණන් වහන්සේ. මෙහෙම හාරන්නේ ප්‍රඥාව කියන ආයුධයෙන් සැතෙන් වීරයෙන් හාරගෙන යනකොට ඉස්සෙල්ලාම අහුවෙනවා හිඳි අගුල හරස්ලියක් හරස්ලිය කියන්නේ පංචස්කන්ධ අවබෝධයට ඉස්සෙල්ලාම හරස් වෙන අවිද්‍යාව ඒක දුරු කරන්න ඕනේ ඊළඟට හමු වෙනවා මැඩියෙක් ඒ කියන්නේ ක්‍රෝධයක් ක්‍රෝධේ බලවත් තත්වයක් වුණ ක්‍රියාත්මක භාවයට යන වචනාදීන් උපායාසයක් ඒකත් පංචස්කන්ධය කියලා ඔබ අවබෝධ කරගන්න බාධාවක් ඒකත් ඉවත් කරන්න ඕනේ ඊළඟට දෙමල් සංධියක් හම් වෙනවා. දෙමල් සංධිය කියන්නේ බුද්ධ ආදී අටයන් ගැන විචිකිච්ඡාව. ඒකත් දුරු කරන්න ඕනේ. ඊළඟට කරපෙරහන. කරපෙරහන කියන්නේ මොනවද? නීවරණ. ඒකත් ඉවත් කරන්න ඕනේ. ඊළඟට ඉදිබුවා. ඉදිබුවා කියන්නේ පංචස්කන්ධය. ඒකත් ඉවත් කරන්න ඕනේ. ඊළඟට මස් කපන කැත්තයි කොටයයි කියන්නේ පංචකාම වස්තු. ඒවගෙන දෙන ආසාවක් දුරු කරන්න ඕනේ. ඊළඟට මස් හැදැල්ල. ඇලෙන තැන තැන භව තණ්හාව. ඒකත් ඉවත් කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ අන්තිමට මේ දේවපුත්‍රය සඳහන් කළේ නාගයෙක් පිළිබඳව. එයාට මුකුත් කරන්න එපා කිව්වා. කෝනාගෝති භාග්‍යතුන් වහන්සේ මේ නාගය කවරෙක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආශ්‍රවයන් ශ්‍රය කළ, භව තණ්හාදී ප්‍රහාණය කළ, කාමයන් ගැන තියෙන ආශාව දුරු කළ, අවිද්‍යාව ප්‍රහාණය කළ රහතන් වහන්සේ. එතකොට බලන්න මේ වම්නික කියන තුඹස හේවත් පංචස්කන්ධ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන කෙනාට බලපෑම් කරන බාධා සහ ඒ බාධා වීරෙන් ඉවත් කිරීම සහ ඒ බාධා වීරෙන් ඉවත් කිරීමේදී නුවණ පාවිච්චි කරමින් ශ්‍රාවකෙක් හැසිරෙන ආකාරය තමයි වම්මික සූත්‍රයේ පුරාටම දිගහැරෙන්නේ. ඉතින් මේ සූත්‍රය මෙතකින් අවසන් වෙනවා. ඉදම වෝච භගවා අත්තමනෝ ආයසමා කුමාර කස්සපෝ භගවතෝ වාසිතං අභිනන්දි සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරද්දී සිද්ධ කළාට පස්සේ ආයුෂ්මත් කුමාර කස්සප ස්වාමීන් වහන්සේ මහත්සේ සතුටු වෙමින් මේ දේශනාව බාරගත්තා කියලා. ඉතින් තමන්ගේ අතීත කල්යාණ මිත්‍රයෙක්ගේ ආදාර උපකාරයෙන් පංචස්කන්ධය කියන මේ තුබස පිළිබඳ විශේෂ අවබෝධයක් ලබාගත් කුමාර කස්සපයන් වහන්සේ ගැන තමයි වම්නික සූත්‍රයේ 23 වෙනි සූත්‍රයේ වශයෙන් මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් පෙරතුන්ට ආරාධනා කරනවා මේ සූත්‍රය අටුවා ටීකා සමග හදාරන්ද මේ තුලින් අපිට අපේ ජීවිතේ පංචස්කන්ධයේකද තුබ අවබෝධ කරගන්න විශාල රුකුලක් සකස් වෙනවා. ඉතින් හැම දිනාටම බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ ධර්මාවබෝධයෙන් ලැබෙන සනසිල්ලම ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත සූත්‍ර විවරණය අවසන් කරනවා. හෙට දවසෙත් වටිනාකම සූත්‍ර ධර්මයක් සමග හමු වෙන විදිහට ආරාධනා කරමින් හැම දිනාටම බුද්ධ ආදී රත්නත් අනන්ත ආනුභාවයෙන් සතක් ශාන්තිය සැනසෙල්ලක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත සූත්‍ර දේශනාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති Thank you.